එහෙමනම් අද එදා කියපු තැන ඉඳලා මේ ධර්ම දේශනා ඉදිරිපත් කරන පටිච්චසමුප්පාදය පිළිබඳ සාවධානය අහන්න. සාමාන්‍ය නිවන් යාමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් හේතුඵල ධර්මතාවයන් වශයෙන් මේ පංචස්කන්ධ ලෝකය අවබෝධ කර ගැනීම එතනත්ම අවශ්‍යය අවබෝධ කර ගැනීම තුළින් කෙනෙකුට පුළුවන් මේ පංචස්කන්ධ ලෝකය තුළ ආත්මයක් නැහැ මේක අනාත්මයි කියලා දැනගන්න. නිවන් ලැබෙන්නේම අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම තුළින් පමණයි වෙනත් ආකාරයකින් නිවන් ලබන්නට බෑ. ඒ නිසා අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමේ අභ්‍යාසයෙන් හේතුඵල ධර්මයන් තේරුම් ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. එතකොට එදා අපි මේ ප්‍රකාශ කළේ යම් කිසි දෙයක් යම් කිසි හේතුකින් හටගත්තා නම් ඒ හේතුව නැති වෙනකොට ඒ හේතෙන් හටගත් දේවල් නැති වෙනවා කියන කාරණාව. කාරණාවට. ඉතින් මස්මේ සතේ දං හෝතේ මස්සුප්පාදා ඉදං උප්පජ්ජති. මේ හේතු ඇති වෙන විට මේ ඵලය ඇති වෙනා ඉමස්ස නිරෝධය ඉදං නිරුද්ධති. මේ ඵලය නිරුද්ධ වෙනකොට හේතුව නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙ යනවා. එතකොට ඒක විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ ඔය යදිදන් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් දැක්වෙන පටිච්චසම්පාද ධර්මයේ තිබෙන අංග 12 තමයි පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට පැහැදිලිව අවබෝධ කරගත්තාට පස්සෙ කෙනෙකුට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගන්නට තියෙන ඉතාම සුළු දෙයක් කියලා. සෝසෝස අදහසක් අසෝහාර දහසක් ධම්මස්කන්ධය කියලා කතා කළාට ඉතාම සුළු දෙයක් නෙමේ අවබෝධ කරගන්නට තියෙන්නේ කියන කාරණාව තේරෙනවා. නමුත් ඒ සුළු දේ අවබෝධ කරගන්නට නැහැ වෙච්ච නිසා තමයි අපි දීර්ඝ සංසාරේ පුරා මේ ආකාරයෙන් ඉපදී ඉපදී මෙරි මෙරි එන්නේ සංසාර දුක් අනුභව කරන්නේ. සාමාන්‍ය ලෝක සත්‍යය තමන්ගේ ඇඟ සහ සිත දෙකම අරගෙන සිත තියෙන කය විතරක් තියෙන ලෝකේ වෙන සිත අඳාගෙන මේක මමය මේක මගේය මේක මගේ ආත්මයක් මෙතන සත්‍යයක් පිළිනවා කියලා වැරදි දෘෂ්ටියක පිටනවා ඒ වැරදි දෘෂ්ටියක පිටනවා පමණක් නෙවෙයි ඒක උපාදාන කරනවා සිතින් කලින් අල්ලා ගන්නවා මේ උපාදාන කිරීම තණ්හාවෙන් උපාදාන කිරීමක් වන්නට පුළුවන්. දිට්ඨියෙන් උපාදාන කිරීමක් වෙන්නට පුළුවන්. මානෙන් උපාදාන කිරීමක් වෙන්නට පුළුවන්. තණ්හා, දිට්ඨි, මාන කියන ක්ලේශ ධර්මයන්ගෙන් මේවා උපාදාන කරන සිතින් අල්ලනවා. එසේ උපාදාන කරන අතරතුර නොයෙක් දේවල් වලට ආශ්‍රය කරන සාමාන්‍ය ලෝක සත්‍යයක්. ඇහැට පෙනෙන රූප වලට ආශා කරනවා කනට ඇහෙන ශබ්ද වලට නාසයට දැනෙන ගඳ සුවඳට ආශා කරනවා දිවට දැනෙන රස වලට කායට දැනෙන ස්පර්ශ වලට මනසට දැනෙන විවිධ සතුටක් ගැන දෙන අරමුණු කෙරෙහි ලෝක සත්‍යයේ සිට තුළ ආශාවක් ජනිත වෙනවා මේ ආශාව ගෙනදීමට හේතුපාදක වූ ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම වැනි කරුණ වලට ආශා කරනවා පමණක් නෙවෙයි ඒවා ලබා ගැනීමට හේතුපාදක වූ තමන්ගේ ශරීරයේ තියෙන රු ඇහැටත් ආශා කරනවා කනටත් ආශා කරනවා නාසයට දිවට මුළු ශරීරයටම සිතටම තමන්ගේ පංචස්කන්ධ ලෝකයටම ආශා කරනවා බාහිර දේවල් වලට ආශා කරනවා කියන්නේ පැත්තෙන්ම තමන්ගේම පංචස්කන්ධ ධර්මයන් ආශා කිරීමක් පමණයි. කෙසේතත් මිනිසුන් දෙක තේරුම් ගන්න බෑ සාමාන්‍ය සත්‍යයට අවබෝධ කරගන්න බෑ ඒක නිසා බාහිර වස්තු වලට ආශා කරනවා කියලා හිතාගෙන හිතන්නේ. ඉතින් ආශාවෙන් බැඳෙනවා ආශාවෙන් බැඳෙනවා පමණක් නෙවෙයි නොඑක ආකාරයෙන් ඒවා පිටින් අල්ලගෙන ඒ පිළිබඳ නොඑක ආකාර කායික ක්‍රියා සිදු කරනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා සිදු කරනවා මේ ශරීර ලෝක ශරීරයේ සහිත මේ නාම ස්කන්ධය නැත්නම් මේ පංචස්කන්ධ ලෝකය මම මගේ කියලා හිතාන මේක සැපක් කියලා සිතාගෙන මුලා වෙනවා. සැපක් කියලා සිතාගෙන මුලා වෙච්ච නිසා මේක පවත්වාගෙන යන්නට ආශා කරනවා. නැවත නැවත ඉදදී ඉදදී සංසාරයේ සැදී සිටීමට, භවයේ රැඳී සිටීමට ආශා කරගන්න. ඒ භව ආශාවට අමතරව කාමයන්ගෙන් වස්තුන්ගෙන් තෙන්න ලැබෙන ආශාවටත් ආශා කරනවා. භව ආශාව ඊට අමතරව මේ මරණයෙන් පස්සේ මේ ඔක්කොම ඉවරයි මරුණට මැරෙනකම් මේ පුළුවන් තරම් සැප විඳින්න ඕනේ කියන හැඟීමෙන් යුතුව එහෙමත් කටයුතු කරන්න සිටිනවා. මේව කටයුතු කරන කාලය තුළදී අය විසින් තමන්ගේ සිතින්මයි මේවා කරන්නේ හොඳයි හොඳයි කියලාත් හිතෙනවා නරකයි නරකයි කියලාත් හිතෙනවා ලස්සනයි ලස්සනයි කියලාත් හිතෙනවා කැතයි කැතයි කියලාත් හිතෙනවා විවිධ ආකාරයෙන් මේ විදිහට සිතවිලි ඇති කරගන්න ලබනවා මේ සිතින්මයි මේවා දේවල් කරන්නේ එහෙම සිතින්ම ඇති කරගෙන ඉවරලා ඒ ආකාරයෙන් නොඑක ආකාර සංඥා සිතින් ඇති කරගෙන නොඑක ආකාර කායික වාචික මානසික ක්‍රියා සිදු කරනකොට කුසලොත් කැස් කරනවා අකුසලොත් පැස් කරනවා. මේ ඔක්කොම කරන්නේ තමන්ගේ සිතේ. භවයේ රැඳී සිටීම ආශාව තියෙන්නේ තමාගේ සිත තුළ. ඒ ඒට අමතරව ක්‍රෝධ කරනවා, වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා. සමහර විට කලකෝලාහල යුද්ධ සටන් ආදී මේ දේවල් කරනවා. මේවා මගේ මගේ රටේ මගේ ජාතියේ මගේ භාෂාවේ ආදී වශයෙන් හිම උපාදාන කරනවා මේ විදිහට නොඑක් දේවල් සිතතුලින් කරන සිතේ පැටලෙන රාශියක් තිබෙනවා චිත්තේන නීති ලෝකෝ චිත්තේන පරිකස්සතේ චිත්තස්සේක ධම්මස්ස සබ්බේ වස්මං මගෝ කියලා බුදුහාමුදුරුවෝ මේ කතාව ප්‍රකාශ කරලා තියෙනවා එකම ධර්මයක් වූ මේ සිතට ලෝකයේ සෑම සත්‍යෙම වසංග භාවයට පත්වලා තියෙනවා. සිතේන නීයති ලෝකෝ මේ ලෝකේ ඇදගෙන ඇදගෙන යන්නේ සිතින්. සිතේන පරිකස්සතේ සිතින් තමයි ලෝකයේ තමන් පරිභ්‍රමණය වන්නේ කැරකෙන්නේ. එතකොට මේ විදිහට සිතේ නියම ස්වરૂපය දැනගන්නට නොහැකි නිසා මේ මමයේ මගේ කියන හැඟීම පවතින නිසා උපාදාන පවතින නිසා එලෙසින්ම තණ්හාවාදී කරුණ වලින් දැනිත වෙච්ච නිසා නොඑක ආකාර ක්ලේශ ධම්මත් ඇති කරගන්නවා. ඊට අමතරව නොඑක ආකාර කුසල කුසල ක්‍රියාවල සිදු කරනවා. මේ ඔක්කොම සිතින් සිදුවන ක්‍රියාදාමයන් මේ සෑම දෙයක්ම සිදුවන්නේ සිතේ තියෙන නියම තත්ත්වය දැනගන්නට නොහැකි මෝඩකම තිබෙන නිසා අවිද්‍යාව තිබෙන නිසා. එන්නේ අවිද්‍යාව සිත තුළ තිබෙන තාක් කල්ම මේ ආකාරයෙන් විවිධාකාර සංස්කාර රැස්වීමක් සිදු වෙනවා. ඉතින් මේ තත්ත්වයේ යම් කිසි කෙනෙකුට හරියටම අවබෝධ වුණා නම් එහෙම ප්‍රඥාව තුළින් ඒ අවබෝධය ලැබුණාට පස්සෙ සිතින් මේ සියල්ලම අතහැරිය යන අතහරින අවස්ථාවක් තිබෙනවා. මේ සියල්ලම සිතින් අතහැරියාට පස්සේ සිත නිදහස් වෙනවා. සිත නිදහස් වුණාට පස්සේ සිත කියනවා විමුක්ත සිතක් කියලා. නිදහස්ව සිතක් කියලා. මේ නිදහස්ව සිතට අපොප්පාචේතෝ විමුක්තිය කියන වචනයත් බුදුහාමුදුර ප්‍රකාශ කරනවා නොසලෙන සමාධිමත් සත්‍යය සිතේ තියෙන අපොප්පා කියන්නේ නොසලෙන කියන එක. චේතෝ විමුක්තිය කියන්නේ හැම දෙයකින්ම සිත නිදහස් වෙලා. අන්න ඒ தත්ත්වයටපත් වුණාට පස්සේ එවැනි කෙනෙකුට තේරෙනවා මේ සිත නිසා මේ සිතින් නොයේ දේවල් අල්ලාගෙන දඟල දඟල සිටියා මේ ඔක්කොම දේවල් සිතින් අත්හැරියා අත්හැරියට පස්සේ සිත මෙලෙසින් නිදහස් වෙනවා ඒ ආකාරයෙන් සිතින් අල්ලාගෙන දඟලගෙන කටයුතු කරන විට මරණ මොහොතේදී සිතේ ක්‍රියාදාමය එකපාරටම නතර කරන්නට එවැනි කෙනෙකුට බෑ. සිතේ ස්වરૂපය තමයි යම් දෙයක් ගැන සිතවිලියක් ඇත කරගෙන ඇති කරගෙන යනවා නම් ඒ හා සම්බන්ධ වන සිතවිලි පරම්පරාවල් ඇතිවීම. ඒක ස්වභාවික ධර්මයක්. දැන් අපි රාගසිතක් ගැන යම් කිසි ඇහැට පෙනෙන රූපයක් දැකලා රාගසිතක් කියලා හිතමු. රාගය ගැන සිත හිතා ඉන්නකොට ඒකට සම්බන්ධ වෙන සිතවිලි ඒකට එකක් සම්බන්ධ වෙවි වෙනවා. අපි කෙනෙක් ගැන හිතලා තරහසිතක් ඇති කරගත්තොත් එහෙම ඒකටම සම්බන්ධ සිතීමේ එකට එකට සම්බන්ධ වී සම්බන්ධ වී වෙනවා. මේක සිතේ ස්වરૂපය. අර විදිහට සිතින් මේක ආකාර සංස්කාර රැස් කරගන්නා පුද්ගලයාට මම මගේ කියන හැඟීම තියෙන පුද්ගලයාට ඒ වගේම අර උපාදාන ආදී කලින් කියපු කරුණු තියෙන පුද්ගලයාට මරණ මොහොතේදී සිත සම්පූර්ණයෙන් නිසල කරන්නට පුළුවන් කමක් නැහැ. සිතේ ක්‍රියාදාමය දිගින් දිගට දිගින් දිගටම සිදුවි විසදී යනවා. නමුත් මේ මරණ අවස්ථාවේදී ඒකය ඇසුරු කරගෙන සිතක් පහළවන්නට හැකියාවක් නැහැ. ඒක නිසා ඒ කයෙන් සිත වෙන් වෙනවා සිතේ වෙන් වුණාට ඒ සිතේ නැවැත්මක් සිදු වෙන්නට හැකියාවක් නැහැ. වේගෙන් ක්‍රියාත්මක වෙවි ආපසිත මේ ඒ මරණ අවස්ථාවේදී කය අත්හැරියට ඒහා සම්බන්ධව ඊකට අනුකූලව පහළ වෙන ඊළඟ සිත අනිවාර්යයෙන්ම පහළ වෙනවා. මේක කොහේ හරි ගිහිල්ලා තැනක උපදින්නට ඕන. ප්‍රතිසන්ද විඥානයක් ගෙන දෙන්නට ඕන. මේ විදිහට සංසාරයේ පුරා මේ මේ ක්‍රියාදාමයේ සිදු වුණා අද දක්වා. අර මා කලින් කියපු විදිහට විමුක්ත සිතක් හොදා කරගත්තා නම් එහෙම මේ සිතේ ඔක්කොම දේවල් පැත්තකට අයින් කරලා නිශ්චලවෝ සිතක් තියෙන්නේ මොකක්වත් අරමුණක් නැති මොකක්වත් හිතන්නට බැරි සියුම් දැනීම් මාත්‍රයක් පමණයි තියෙන්නේ මුළු ලෝකයම අතහැරලා ඒකද තියෙන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් අතහැරලා බාහිර ලෝකයක් අතහැරලා වෙන දෙයක් තියා නිවනත් අතහැරලා එතකොට බුද්ධ ධම්ම සංඝ ආදී සියලුම දේවල් අතහැරලා කිසිවක් උපාදාන කරන්නේ එතකොට අනුපාදා උපාදාන විරහිත තත්ත්වයේ සිටින්. අනුපාදා පරිණිබ්බායස කියලා කියන්නේ අනු උපාදාන විරහිත උනාන් පස්සේ පින්නම් පාන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයා මැරෙනවා මැරෙනකොට කිසිවක් උපාදාන කරගෙන නැහැ. උපාදාන කරගෙන නැති වුණාට අර යම්තම් කියොන් දැනීම මාත්‍රයක් පවතින මේ දැනීම මාත්‍රය පවා පවතින්නේ යම් කිසි හේතු පරම්පරාවක් මත. අතීතයේ නැවත නැවත ඉදදී පිළිදී ආපු කර්ම ශක්තිය තියෙන මේ මේ භවයේ ගෙන දුන්න කර්ම විපාකයේ තියෙන ප්‍රතිසන්දේපාක කර්ම ශක්තිය. ඒක තියෙනකම් ඒක පවතිනවා. තමන්ගේ ශරීරයේ ජීවිතේන්ද්‍රේ රූපේ තියෙනවා පණ ටික තියෙනවා පණ ටික තියෙනකම් මේ මොකක් එක පවතිනවා තමන්ගේ සිතේ මානසිකාල තියෙනවා මානසිකාල තියෙනකම් මේක පවතිනවා මේ ධර්මතාවයන්ගෙන් එකක් හරි తాවකාලික වශයෙන් අයින් වුණොත් ඔය සිත නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියන්නේ නතර වෙනවා තද නින්දකට නැතිපත් වෙන නැත්නම් සී නැති කළා වගේ තත්ත්වයකටපත් වෙනවා තර මනසේ මානසිකාරණේ අර සිත නිශ්චල වෙනවා යට වෙලා යනවා යම් හේකින් මේ තුන සම්පූර්ණයෙන් ඒ කියන්නේ කර්ම ශක්තිය හෝ ජීවිතයේ තියෙන ප්‍රාණ ශක්තිය නිරුද්ධ වුණා නම් අරසිතත් එකපාරටම නිරුද්ධ වෙනවා ස්වභාවික ධර්මයක් වශයෙන්ම අනිත් තැනක ගැට ගැහෙන්නට හැකියාවක් නැති නිසා නැවත ඉදීමක් නැති යන. ඒකට මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හරය සාරය ඕක තමයි අසුසෝ ආසෝහාර්දාක ධම්මස්කන්ධයේ විස්තර කරනකොට කියලා තියෙන කොටේ. ඔච්චරයි තියෙන්නේ. නමුත් මේක ඔය කිව්වට මේ තත්ත්වය ඇති කරගන්න නැතිකම තමයි ප්‍රශ්නේ. එතකොට මම කියන හැඟීමෙන් මේ සිතේ තියෙන ස්වરૂපේ නොදන්නාකම නිසා නොඑක ආකාර කර්ම කුසලොත් කරලා අකුසලොත් කරලා නොඑක් දේවල් වල ඇලිලා පැටලිලා මම මගේ කියලා හිතාගෙන භවයේ රැඳීමට ආශා කරන කටයුතු කරන සිත හිතේ තියෙන මෝඩකමටම ඒ විදිහට කටයුතු කර කර කටයුතු කර කර මෙරි මෙරි මෙරි මෙරි එක දෙකදී ආවා. මේ හිතේ තියෙන මෝඩකම් පැහැදිලිවම දැකලා මේ සියල්ලම අතහැරාට අතහැරියාට පස්සේ අර නැවත ඉදීමේ ශක්තිය සිත තුළ නැති නිසා මේ දුක කෙලවර කරනවා. ඔය ටික තමයි මුළු බුද්ධ ශාසනයෙන්ම කියන්නේ ඒකයි මම මුලදීම කිව්වේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන හරය ගත්තොත් අවසාන වශයෙන් තියෙන හරය ගත්තොත් ඊටම සුළු දෙයක්. නමුත් ඒ අවසාන වශයෙන් කියපු ඒ කොටස ඒ කියන්නේ සිත නිදහස් කරලා නිදහස් තත්ත්වයට පත් කරගන්නට නිකම් එක පාර්ශ්වෙම බෑ. ඒ සඳහා බොහෝ මහන්සි වෙන්න තෝරන, වෙහෙස කරන්න තෝරන පාරමී ධර්ම පූර්ණේ කරනවා කියන්නේ ඒ වගේ. ඉතින් ඒ සඳහා තමයි ඔය සතර සතිපට්ඨාන වඩන්න කියන්නේ සම්මාප්පදාන වඩන්න කියන්නේ එද්දීපාද ධර්ම දිනු කරන්න කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැනි ධර්ම බල ධර්ම ඉන්දිය ධර්ම වඩන්නට බොද්ධංග ධර්ම වඩන්නට ආර්යෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නට මේ ඔක්කොම අවශ්‍ය වෙනවා නැත්නම් කරන්නට බෑ අනිත්‍ය බව දකින්නට දුක් බව දකින්නට ඕන අනාත්ම භාවය දකින්නට ඕන නැත්නම් මේවා මම මගේ කියලා හිතාන බැරදී විදිහට බදා ගන්න අල්ලගෙන ඉතිරින ඒවා ඒ නිවැරදි දර්ශනය ඇතිවීමට මේවා ප්‍රයෝගී වෙනවා. මේ මාර්ගය ප්‍රයෝගී වෙනවා. මේ මාර්ගය සොයා ගන්න එක සාමාන්‍ය කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි බුදු කෙනෙකුයි ඒක කරන්නේ. මෙන්න මේ මාර්ගයේ එක් කොටසක් තමයි පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ. ඒ කියන්නේ අර තියපු தත්ත්වය උපදවා ගැනීමට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කරන මේක දේවල් අපිට කරන්න තියෙනවා. සතිය දිනු කරන්න ඕන, සමාධිය දිනු කරන්න ඕන, ප්‍රඥාව දිනු කරන්නට ඕන නිකම් බෑ. ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්නට ඕන. ඊළඟට මෛත්‍රිය, කරුණාව, මුදිතා වැනි අදහස් පිට තුළ ඇති වෙන්න ඕන. යහපත් සංකල්පනා, යහපත් වචන ඔය විදිහට හැම දෙයක්ම ආරක්ෂා කරමින් සිතයි කයයි වචනයයි ආරක්ෂා කරමින් සිතේ සතිය දියුණු කරමින් සමාධිය දියුණු කරමින් ප්‍රඥාව දියුණු කරමින් කටයුතු කරන්නට ඕන. උද්‍යප්පේ භංග බාහිරපඨානයන් විදර්ශනා ඥාන උපදව ගන්නට ඕන. ඊළඟට අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානු කායානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනාවෙන් අනුපස්සනා ධර්මයන් දිනු කරන්නට ඕන. මේ සෑම දෙයක්ම කරන්නේ සිතේ මෙතෙක්කල් පැටලි පැටලි තිබිච්ච දේවල් ඔක්කොම අයින් කරලා සිත නිදහස් කරන්නද. ඒකට ප්‍රතිපත්ති මාලාව බුදුහාමුදුරු පැහැදිලිව දැකලා පෙන්වන්න කරලා තියෙනවා. මේ ලෝකයේ සිටින සාමාන්‍ය බෞද්ධයාට මේක තේරුම් ගන්නට බෑ බුදුරජාණන් වහන්සේ මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. මේ විදිහට සිතේ අවුල් වියවුල් ජාලාවක් තියෙනවා. මේ අවුල් වියවුල් ජාලාව අයින් කරලා සිත නිදහස් කරන්නට ඕනේ. නිදහස් කිරීමට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය බුදුහාමුදුරුවෝ සියයට 100ක්ම නිවැරදි මාර්ගයක් වශයෙන් දේශනා කළා. ඒ විදිහට කටයුතු කරාම අපටත් ඒක සිත නිදහස් කරගන්නට පුළුවන්. ඒ සාමාන්‍ය මිනිස්සු මේ බුද්ධ ශාසනය, බුද්ධ ධර්මයේ ආදී වශයෙන් හිතාගෙන පොත්පත්වල ධම්මයේ තියෙනවා කියලා හිතාගෙන කටයුතු කළාට සත්‍ය වශයෙන් තමාගේ සංස ස්ථානය තුළ මේ ධර්මයේ ප්‍රයත්නක වන්නේ. එතකොට මේ මාර්ගයේ ගමන් කරන විට අපිට හේතුඵල ධර්මතාවයන් වශයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ දකිනකොට මේ හේතු නිසා හටගන්නා ඵල ධර්මතාවයක් හැර මේ වෙන කිසිවක් නැහැ කියලා අවබෝධ වෙන අවස්ථාවවලදී අපිට තේරෙනවා මේකේ සත්‍යයක් නැහැ, පුද්ගලයක් නැහැ, ආත්මයක් නැහැ, මම කියලා මගේ කියලා ගන්න දෙයක් නැහැ. මේවා ඒකාන්ත අනාත්මම දේවල් කියලා. මේ අනාත්ම ලක්ෂණය මතු වීමට හේතු උපකාර වන දෙයක් තමයි පටිච්චසමුපාද ධර්මයන්ගේ නිවැරදි අවබෝධය ඇති කර ගැනීම. ප්‍රායෝගික වශයෙන් ඇති කර ගන්න ලබන අවබෝධය ඇති කර ගැනීම. පොත්වල පටිච්චසමුපාදය ගැන ගොඩේක් දේවල් කියලා තියෙනවා, විස්තර තියෙනවා. ඒ විස්තර ඔක්කොම කටපාඩම් කරගෙන තවත් කෙනෙකුට කියන්නට පුළුවන්කම තිබුණත් ඒ පුද්ගලයා පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් කියලා කවදාවත් කියන්නට බෑ. අවබෝධයේ වෙනම දෙයක් තමා කියවලා අසලා නැත්නම් සාකච්ඡා කරගන්න කරලා දැනගන්න දැනුම තවත් දෙයක්. මේක අහසයි පොළොවයි වගේ පරස්ම ඉතාම විශාල පරතරයක් තියෙන කොටස් දෙකක්. අර දැනුමයි අවබෝධයයි කියන එක අතර විශාල පරතරයක් තියෙනවා. ඒක නිසා ඒ අවබෝධය තමයි අපි ඇති කරගන්නට ඕනන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පරිසම්පාදන්න විස්තර කරනකොට ඉතින් මස්මේ සතේ දම් හෝතේ මස් උපාදාය දම් උපජ්ජති ඉතින් මස්මින් අසතේ දම් නිරුද්ධති මස් නිරෝධාය දම් ඉතින් මස්මින් අසතේ දම් නිරුද්ධති ආදී වශයෙන් දක්වලා යද්දම් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ඒ ආදී වශයෙන් එතකොට අවිද්‍යාව නිසා සංස්කාර පැත් වෙනවා අවිද්‍යාව කියන්නේ සිතේ තියෙන නොදක්කම මේ මේ නොදක්කම කියනකොට අවිද්‍යාව කියනකොට මිනිස්සුන්ගේ සිතට සාමාන්‍ය ජනතාවගේ සිතට මහා නිකම් මේක මහා ලොකු දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. මේ අවිද්‍යාව නිසා මේක වෙනවා කියනකොට අවිද්‍යාව කියන්නේ මහා ලොකු දෙයක් හිතේ තියෙනවා මේක මේ මේ බාහිර වශයෙන් තියෙන දෙයක් ආදී වශයෙන් විවිධ වැරදි සංඥා තමාගේ සිත තුළ අදහස් තිබෙනවා අවිද්‍යාව කියන්නේ තමාගේම සිතේ තියෙන නොදක්කම මාර කලින් කියවෙන්නේ අවිද්‍යාව නිසා නොයෙක් ආකාර සංස්කාර රැස් කරන ආකාරය තමයි මුලින් මම ප්‍රායෝගික වශයෙන් ඉදිරිපත් කළේ. ඒ ඔක්කොම අයින් කළාට පස්සේ අවිද්‍යාව නිරෝධා සංඝහර නිරෝධෝ කියන කතාව තමයි දෙවෙනියට ප්‍රකාශ කළේ. ඒකේ. එතකොට මේ විදිහට අවිද්‍යාව කියන්නේ සිතේම තියෙන තමාගේම සිතන තියෙන මෝඩකම නොදක්කම. මේ මෝඩකමේ සීමාවක් නැහැ. එක එක පුද්ගලයාගේ මෝඩකම එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. දැන් කෙනෙකුගේ මෝඩකම අඩු වෙන්න පුළුවන්, තව කෙනෙකුගේ මෝඩකම වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ මෝඩකම නිරුද්ධ කරන්න නම් මාර්ග හතරක් පල හතරක් බුදුහාමුදුරු දෙක්වල දක්වලා තිනවා සෝවාන් සකදාගාම යනාගාම යනාගාම කියලා. සෝවාන් වෙනකොටත් ඒ අවිද්‍යාව තරමද්දුවට නිරුද්ධ වෙනවා. සකදාගාමී වෙනකොටත් අවිද්‍යාව ඊට වඩා තරම නිරුද්ධ වෙනවා. ඒ වගේම අනාගාමී වෙනකොටත් නිරුද්ධ වෙනවා. රහත් වෙනකොට තමයි සම්පූර්ණයෙන් නිරුද්ධත්වයට පත් වෙන්නේ නිවිදම යන්නේ. ඒක නිසා අවිද්‍යාව කියන එක තමන් කර්මයෙන්ම තේරුම් ගන්නට ඕනේ. කතමාච වෙක්කේ අවිද්‍යාව මොකක්ද මානේ අවිද්‍යාව කියන්නේ? යංකෝ බික්ඛවේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උචිත බික්ඛවේ අවිජ්ජා මේ දුක ගැන යම් කෙනෙකුට හරි අවබෝධයක් නැත්නම් දුක ඇතිවීමේ හේතුව ගැන යම් කිසි හරි අවබෝධයක් නැත්නම් ඒ වගේම යම් කිසි කෙනෙකුට දුක්ඛ නිරෝධය ගැන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් නැත්නම් ඕකට අවිද්‍යාවයි කියලා කියනවා. ඒ කියපු පාඩේ සිංහල අදහස අපි කියේ. එතකොට මේකට මේ කියපු විස්තරයට ඕනෑම කොටසක් ඇතුල් කරන්නට පුළුවන්. කියන්නේ අවිද්‍යාව කොයි ආකාරයෙන් විස්තර කළත් ඔතෙන්ද යොමු වෙනවා. එතකොට අවිද්‍යාව නිසා තමයි මේ පංචස්කන්ධ ලෝකේ මමය මගේ කියලා හිතන්නේ. මේක ආත්මයක් තියෙනවා කියලා හිතන්නේ මොඩකම නිසා. මේක ලක්ෂණයි ස්වභාවය කියලා හිතන්නේ අවිද්‍යාව නිසා, තමන්ගේ නොදැක්කම නිසා. මේක ස්ථිර ධර්මයක් කියලා හිතන්නේ මේක නැත්තම් දුර ධර්මයක් කියලා සාස්ත්‍ව ධර්මයක් ආදී වශයෙන් හිතන්නේ අවිද්‍යාව නිසා. ඒ වගේම භවයේ රැඳී සිටීමට ආශාවක් තියෙනවා නම් ඒ ආශාව තියෙනෙත් අවිද්‍යාව නිසා. මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස ආදී අරමුණු වලට යම්කිසි බැඳීමක් තියෙනවා නම් ඒ ඉන්ද්‍රියන්ට යම්කිසි බැඳීමක් තියෙනවා නම් ඒත් අවිද්‍යාව නිසා. ඒ ඉන්ද්‍රයන්ට හමුවන අරමුණු තියෙන හැඩ රූප කන ශබ්ද ආදී වශයෙන් මේ අරමුණු කෙරේ යම් කිසි ඇලීමක් බැඳීමක් කැමැත්තක් රාගයක් තියෙනවා නම් ඒකත් ඇති වෙන්නේ කණිකර්ම විද්‍යාව නිසා ඊළඟට මේ පංචස්කන්ධ ලෝකය අරගෙන මේක උපාදාන කරනවා නම් මේක මමය මේක මගේ කියලා නැත්තම් තණ්හාවකින් ගන්නවා නම් නැත්තම් මේකේ ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියකින් ගන්නවා නැත්තම් මානයකින් ඉතිව කටයුතු කරනවා ඒ සියල්ලම අවිද්‍යාව නිසා සිදුවන දේවල් තමයි ඊළඟට මේ ලෝකයේ තියෙන සංස්කාර ධර්ම සබ්බේ සංඛාර අනිත්‍ය සබ්බේ සංඛාර දුක්ඛ සබ්බේ ධම්ම අනාත්තා කියලා දකින්නට බැරි නම් ඒත් ඔක්කොම අවිද්‍යාව නිසා තමයි සිදුවන්නේ මේ ඇඟ සහ සිතේ තියෙන යථාර්ථය දකින්න බෑ. ශරීරය කියන්නේ මොකද්ද? මේ දන් 5000 කොටස් හතරක එකතුවක්. නැත්නම් මේ කුණ කොටස් දෙකක එකතුවක් කියලා ශරීරය දකින්න බෑ. මේ ශරීරයේ මේ මේ හේතුන් නිසා ඇති වෙන්නේ මේ හේතුන් නැතිවෙනකොට නැති යන ධර්ම. මෙතන හේතුඵල ක්‍රියාදාමයක් තියෙනවා. ඒ හැර වෙන දෙයක් නැහැ කියලා දකින්නද බෑ. ඒ දකින්නට බැරි කමක් තියෙන අවිද්‍යාව නිසා. ඊළඟට මේවා පංචස්කන්ධ ධර්ම කියලා දකින්නට බෑ. මේවා ධාතු කියලා දකින්නට බෑ මේවා ආයතන කියලා දකින්නට බෑ ඒ වගේම මේවා තමයි කාමාශ්‍රව භාශ්‍රව විද්‍යාශ්‍රව දිස්ත්‍රාශ්‍රව ආදී වශයෙන් තියෙන ආශ්‍රය කියලා දකින්නට බෑ මේ එකිනෙකක තියෙන සමුදය ඒ කියන්නේ පංචස්කන්ධය ඇතිවීමේ හේතුව මේකේ ධාතු හය ඇතිවීමේ හේතුව නැත්නම් ආයතන ඇතිවීමේ හේතුව මේ විදිහට ඒවා හේතු දකින්න බෑ ආශ්‍රය ඇතිවීමේ හේතුව ඒ ඔක්කොම විද්‍යාව ඒ ඒ වගේම මේ වගේ Nirodhe දකින්නට බෑ. ඒකත් අවිද්‍යාව. ඒ Nirodha ගාමිනී ප්‍රතිපදාව දකින්නට බෑ. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. ඒ වගේම මේවා තුළින් යම් යම් ආස්වාදයක් ලැබෙනවා කිය යථා තත්ත්වය දකින්නට බෑ. ආදීනවේ දකින්නට බෑ. මේවා කෙරේ තියෙන ඇලීම බැඳීම චන්ද්‍රාගේ අයින්වකට ගැනීම දකින්නට බෑ. මේ සියල්ලම අවිද්‍යාවේම කොටස්. ඒ මේ විදිහට අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපන් ආදී වශයෙන් දක්වන පරිසම්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ හරියට දකින්නට බෑ. ඒකත් තනිකරම අවිද්‍යාව නිසා සිදුවන ක්‍රියාදාමය. ඒ නිසා මේ අවිද්‍යාවේ සීමාවක් නෑ. ඒ කියන්නේ ඒක ඒ තමන් දුරටම පැතිරිලා පැතිරිලා තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව නිසා තමයි ඒ නොදක්කම නිසා තමයි මේ කාකාර සංස්කාර සංඛාර රැස්කන් අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ ඒක. ඒ අවිද්‍යාව කියනකොට බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය දන්නේ නැහැ, දුක්ඛ සමුදය සත්‍ය දන්නේ නැහැ, නිරෝධය දන්නේ නැහැ, නිරෝධ මාර්ගයේ පාණිපදාව දන්නේ. ඒ ඇත්ත වශයෙන්ම දුක්ඛ නිරෝධ සත්‍ය දන්නේ නැතිකම නිසාමයි මේ සංස්කාර ඔක්කොම රැස් කරන්නේ. ඉතින් ඒ සංස්කාර ඇති වෙන්නේ ප්‍රධානම තම හේතු ඇතිවීමට හේතු ප්‍රධානම කරුණ තමයි අවිද්‍යාව නොදක්කම. මේ නොදක්කම නිසා තමයි අර මම දේශනේ පටන් ගන්නකොට මුලදීම කිව්වේ නොඑක ආකාරයෙන් මේ ලෝකයයි Tamange ලෝකයයි බාහිර ලෝකයයි අල්ලගෙන දඟලගෙන පටලවගෙන නිකම් කියන්නේ දිගෑරිලා තියෙන නූල් බෝලයක් වගේ. මේ කියන්නේ හරියට නෑ ඒකලා නේ හොඳ. අර මේ පැටලිලා තියෙන නූල් බෝලයක් වගේ පැටලිලා දඟලන්නේ මේ ලෝක සත්‍යයක්. මේ අවිද්‍යාව පිටතට ක්‍රියාත්මක වන නිසා. ඒක නිසා අවිද්‍යාවෙන් මේවා ක්‍රියාත්මක වන ආකාරයේ ඊළඟට දකින්න ඕන කොහොමද අවිද්‍යාවේ සංස්කාර ක්‍රියාත්මක වන්නේ කියලා. එතකොට අපි උදාහරණයක් වශයෙන් ඇහැට රූපයක් දැක්කා කියලා හිතමු. දැන් ඇහැ කියන්නේ තනිකරම රූප කොටසක් හේතුන්ගෙන් හටගත් ධර්මතාවයක් සමන්නෙවි තමාගේ අධ්‍යයක් නෙවෙයි. අපි ඇහැ දිහා බලලා මේ මගේ ඇහැ මගේ ඇහැ මගේ ඇහැ කියලා අපිට ඕන හිතන්න පුළුවන්. ඒක හිතේ තියෙන සිතිවිල්ල. ඇහැ දන්නේත් නැහැ අපි හිතනවාය මේ මේ මේක මගේ මගේ මගේ කියලා. එහෙම ඇහැට හිතන්න හැකියකම මොකුත් නැහැ. ඇහැ පහළුවේ ඇහැ ඇහි පහළුවේ තියෙන රූප කොටසක් පමණයි. ඒක වෙනම දෙයක්. ඉතින් තමන්ගේ සිතේ තියෙන නෝමල් මෝඩකමට මේක මම මගේ කියලා හිතෙනවා. මේ ඇහැ ලක්ෂණයි ලක්ෂණයි කියලා ඕනනම් කෙනෙකුට හිතන්නට පුළුවන්. ඒකත් ඇහැ දන්නේ තමන්ගේ සිතේ තියෙන දෙයක්. නැත්තම් මේ ඇහැ ගැන විවිධ අදහස් ඇති කරගන්නට පුළුවන්. ඒකේ විවිධ බැඳීම් ඇති කරගන්න පුළුවන්. අනේ මගේ ඇහැ ඉස්සර පෙනීම හොඳයි දැන් පෙනීම අඩුයි ආදී විවිධ ආකාරයෙන් එහෙම ඇඟීම් ඇති කරගන්න පුළුවන්. මේ කිසිවක් ඇහැ දන්නේ තමන්ගේ හිත තුළයි මේවා ඇතිවන්නේ. එතකොට ඇහැට පෙනෙන රූප තියෙනවා ලෝකේ. රූප රූපාගේ පැත්තකට එන ධර්මයක්. අපි මේ රූපේ දැක්කට පස්සේ හිතනවා මේවා හොඳයි හොඳයි හොඳයි ලස්සනයි ලස්සනයි ලස්සනයි කතයි කතයි කතයි නැත්නම් මේ අතරුණියෙක් මේ අතරුණියෙක් මේ ලස්සන දෙයක් ලස්සන ගයක් ලස්සන කාර් එකක් ඕන එකක් හිතන්න එපා. ඇහැට රූපේ පෙන්වන්නට පස්සේ ඒ පුද්ගලයාට ඕනේ ඕනේ ආකාරයකින් ඒ ගැන හිතන්න පුළුවන්. මේ එකක්වත් ඒ රූපවල තියෙන දෙයක් නෙවෙයි. ඒක තමන්ගේ සිත තුළ ක්‍රියාත්මක වන සිතිවිලි මාත්‍රයක් පමණයි. අවිද්‍යාවට මේක දකින්න බෑ. මොකද අවිද්‍යාවෙන් හිතන්නේ ඇහැට පෙනෙන රූපේ ලක්ෂණයි කියලා. ඇහැට පෙනෙන රූපේ කැතයි කියලා. ඒ විදිහට අපි ලක්ෂණ රෝෂමලක් කියලා. මේ ලක්ෂණ රෝෂමල දැක්කහම ලක්ෂණයි ලක්ෂණයි ලක්ෂණයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් අපි හිතනවා රෝෂමල ලක්ෂණයි කියලා. සත්‍යය කියන්නේ තමන්ගේ හිතේ සිටවිල්ලක් ඇති වීම පමණ ඒක ලක්ෂණයි කියන අඟ හැඟීම සිටින් අයින් කළා නම් තෝෂමල ලක්ෂණ දෙයක් නෙවෙයි. ඕනනම් මේ ඇයට ගෙදර නිවසට ගියාට පස්සේ මොනවද තමන් මිහිරි ප්‍රිය කරන සින්දුවක් අහහා ඉන්නේ. අහා ඉන්න ගමන් මේක හරි මිහිරි මිහිරි ලස්සනයි කියලා ආස්වාද කරගන්න දැන් ඉන්නේ මේක මගේ හිතේ තියෙන දෙයක් විතරයි මේ හිතේ තියෙන මේ හැඟීම අයින් කරගන්නවා කියලා ඒ අවංකවම හැඟීම අයින් කරගෙන ඒ සද්දේ දෙස බලාගෙන අහගෙන ඉන්නේ මොනම ආශාවක්වත් එතකොට ඉන්නේ පැහැදිලිවම පේනවා එතකොට මේ ශබ්දය තුළ නෙවෙයි මේ ආශාව ශබ්දය තුළ නෙවෙයි මේ හොඳයි කියන ඒවා තියෙන්නේ ඔක්කොම සමාජයේ සිට තුළ කියලා. එකම රූපයක් හැඩ පේන දැක්කාට පසුව කෙනෙකුට ලස්සනයි ලස්සනයි කියලා හිතන්නට පුළුවන්. තව කෙනෙක් අපි හිතමු තමයි එයා ප්‍රේ කරන කෙනෙක් දැක්කම එයා ලස්සනයි ලස්සනයි. එයා අපි හිතමු එයා එක වෛරයෙන්, බද්ධ වෛරයෙන් කටයුතු කරන කෙනෙක් දැක්කොත් එහෙනම් එයා එක ලස්සනයි කියලා හිතන්නේ මහා නරක රූපයක් කියලා එයා හිතන්නේ. ඒ වගේම අපි හිතමු පිළිකුල් භාවනාවෙන් මොකවත් දියුණු කරලා තියෙන කෙනෙක් දැක්කොත් මේක ලස්සනයි කියලා හිතන්නේ ඒක පිළිකුල් කොටසක් කියලා හිතන්නේ. ඒ වගේම අපි හිතමු ධාතු මනස්කාර භාවනාව මොකවත් දියුණු කරලා තියෙන කෙනෙක් ඉන්නවා කියලා ඒ රූප කොටස දැක්කොත් මේක ලස්සනයි කියලා හිතන්නේ මේක ධාතු ගොඩක් කියලා හිතන්නේ. percent අර පොත ගැටුණා මේ ලස්සන කාන්තාවක් යනකොට හාමුදුරුවෝ කෙනෙක් බින්නපාත යනකොට කාන්තාව hina වුණාලු. ඉතින් හාමුදුරුවෝ ගියා. යනකොට මේ හාම ඒ කාන්තාවගේ සමපුරුෂයා පස්සෙන් එනවා කෝකෝ මෙයා කියලා. ස්වාමීන් වහන්සේ මේ ගෑනු කෙනෙක් කියන ඉස්සරහා ගියාද? ගෑණි කෙනෙක් ගියාද කියලා මන් දන්නේ. ඇට සැකිල්ලන් නම් ওই පාවෙනවා මන් දැක්කා කියලා. එහෙම පොතක මන් දැකලා තියෙන කතාවක්. එතකොට ඒක ඒ හාමුදුරුවෝ ඒක ගෑණි කෙනෙක් වශයෙන් දැක්ක ඇට සැකිල්ලක් වගේ. අර hina වෙනකොට ඒ තියෙන දත් ටික ඇට සැකිල්ලට කටු වශයෙන් දකින්න ඉන්නේ එතකොටමයි සත්‍ය වශයෙන්. ඉතින් ඒක එයාට තේරුනේ, එයාට තේරුනේ මේ විදිහට. එතකොට අපගේ සිත තුළ ඇතිවෙන සිතිවිලි සමුදායක් හැර මේ රූපවල ඔය කියන කිසිම දෙයක් නැහැ. වටිනාකමක් නැහැ. කිසිම ලක්ෂණක් නැහැ, කිසිම කැතක් නැහැ, කිසිම අගයක් නැහැ, කිසිම වටිනාකමක් නැහැ, හොඳක් නැහැ, නරකක් නැහැ, මොකක්වත් නැහැ. ඔක්කොම තියෙන්නේ Tamange හිත තුළ. හිතින් හිතන හිතේ විතරයි ඒවා. ඕනෑම රූපයක් ගැන එච්චරයි. අපිට ලස්සන බුද්ධ රූපයක් දැකලා මේ මේ බුද්ධ රූපේ ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා හිතනවාගේ ඒකත් Tamange හිතේ තියෙන සිතුවිල්ලක් විතරයි. ඒ බුද්ධ රූපයද දෙයක් නෙමෙයි. ඒක ඉතින් ලස්සන පාට ටිකක් දාලා එක හැඩයකට හදලා තියෙච්චරයි. ඉතින් අපි හිතනවා ලස්සනයි ලස්සනයි. ඒ එතකොට මේක තේරුම් ගන්නට බෑ අවිද්‍යාව තියෙනකොට. මම මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන ආකාරයක් කියන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකයි මම මේ ප්‍රායෝගික වශයෙන් කියන්නේ. එතකොට අවිද්‍යාව නිසා තමන්ගේ ඇහි නියම தත්ත්වය තේරුම් ගන්නටත් බෑ. රූපය වැරදි ආකාරයෙන් මනිය. වැරදි ආකාරයෙන් ඒ ගැන සිතේදී ඇති කරගන්න. ඇහැට රූපේ දැක්කාට පස්සේ තමන්ගේ සිත තුළ චක්කු විඤ්ඤාණ සිත පහළවනවා. චක්කු විඤ්ඤාණ සිත පහළ වුණාට පස්සේ ඇහැට දැකපු රූපය අපි හඳුනා ගන්නවා. හොඳයි, ලස්සනයි ආදී විවිධ ආකාරයෙන්. මේ හඳුනා ගැනීමට අනුකූලව වේදනාවල් ඇති වෙනවා. හොඳයි හොඳයි ලක්ෂණයි ලක්ෂණයි කාන්තාවක් පිරිමියෙක් වතරුණෙක් ආදී වශයෙන් එහෙම රාගබරිත කෙනෙක් ඉදෙනකොට එහෙම ඒ විදිහට සුඛදායක සුඛාස්වාදයක් ගෙනෙන සැප වේදනාවක් ගෙන දෙනවා. අර සංඥාවට අනුකූල වේ ඇති වෙනවා. ඊට පස්සේ ඒකට ආශ්‍රය කරනවා. ඒක ඒවක්ම සංස්කාර. මෙතෙන්දී ඇහැට රූපේ දැක්කයි කියලා සත්‍ය වශයෙන් සිදුවන්නේ මේ දැකපු පුද්ගලයාගේ සිත තුළ විඥානස්කන්ධය ඇති වුණා සංඥාස්කන්ධය ඇති වුණා වේදනාස්කන්ධය ඇති වුණා සංස්කාරස්කන්ධය ඇති වුණා ඒකට අනුකූලව තමයි එයාගේ කයත් ක්‍රියාත්මක වුණා එයාගේම පංචස්කන්ධ ලෝකයක් ඇති වුණේ හිතන්නේ තමන් බාහිර රූපයක් දක්වා කියලා මේක දකින්නත් බෑ විද්‍යාව නිසා එතකොට ඇහැ නියම தත්ත්වය දකින්න බෑ නියම தත්ත්වය රූපේ නියන තත්ත්වය දකින්නට බෑ. අවිද්‍යාව නිසා ඇහැ රූපයේ ගැටීම නිසා යම්තාක් සිටිවිලි ධර්ම තමාගේ සිත තුළ ඇති වෙනවා නම් මේ මාගේ ක්‍රියාදාමයේ නිසි පරිදි තේරුම් ගන්නට බෑ අවිද්‍යාව මේක නිසාම සයා හිතනවා මම මේ රූපයට ආශා කරනවා මට මේ මේ රූපේ ලබා ගන්නට ඕන. මේ රූපේ මට අවශ්‍යයි ආදි වශයෙන් අපි උදාහරණ කාර්යයක් කියන මේ කාර්යයක් ගන්නට ඕන, මෙවැනි කාර්යයක් ගන්නවා ආදි වශයෙන් විවිධ සිතිවිලි ඇති වෙනවා. එතකොට මේ සිතිවිලි ඔක්කොම සංස්කාර. සංස්කාර කියන්නේ සිතේ පහළ වෙන සිතිවිලි ධර්ම. චිත්ත සංස්කාර. මේ ඔක්කොම ඇති වෙන්නේ එයාගේ සිත තුළ. මේ චිත්ත සංස්කාර ඇතිවීමට හේතුපාදක වුණා අර ඇහැට රූපය දැකලා ඒ පිළිබඳ පහළවන නියම ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම පහළවන පරමාත්ම ධර්ම වශයෙන් පහළවන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයේ හරියට දකින්නට නැතිකම. මේක නිසා රූපය අල්ලනවා රූපය උපාදාන කරනවා රූපය අල්ලගෙන උපාදාන කරනකොට අපේ මේ ජීවි රූපයක් එතන පණ තියෙන එක මේ රූපේ ලබා ගන්නට ඕනේ කොහොමද ලබාගන්නේ ලබාගෙන කටයුතු කරන්නේ කොහොමද ආදී විවිධ දේවල් ඉතින් කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා ඒ ඔක්කොම දේවල් කරන්නට වෙනවා ඉතින් ලබා ගත්තට පස්සේ තියෙන තවත් දේවල් කරන්න තියෙන එකක්ද යන්නේ ගොඩාක් දේවල් කරන්න තියෙන. එතකොට ඒ ඔක්කොම සංස්කාර. ඒ සංස්කාර ඔක්කොම ඇතිවීමට හේතු වුණා අර ඇහැට පෙනෙන රූපය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබන්නට නොහැකි අවිද්‍යාව. මේ අවිද්‍යාව තිබෙන නිසා ඇහැට පෙනෙන රූප තුලින් සංස්කාර ධර්ම ගලන්නට පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන එක තැනකදී මේ ලෝකේ ලක්ෂණ රූප අරමුණු තියෙනවා. අත්තිදික්කේ චක්ඛුඤ්ඤය රූපායිත්තකන්තා මනාපාපේ රූපක්ඛාම උපසංහිතා රජනීය. සිත ඇලෙන බැඳෙන කාමයේ දනවන සිත සතුටු කරන ප්‍රිය වූ රූප ලෝකේ තියෙනවා නැහැ කියනව නෙවෙයි. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නේති කාමා යානි චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්තානි ලෝකේ මේ ලෝකේ ලක්ෂණේ රූප මේ උදාහරණයට ගත්තේ අනිතරමුණු ගන්න පුළුවන් ලක්ෂණ රූපේ ලෝකේ තියෙනවා ඒකක්වත් කාම නෙවෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කෙනෙක් මේ සිත තුළ පාලන සිටිවිලි ධමයයි කාමයන් කියන්නේ චිත්තං චිත්තානි තප්පේ ලෝකේ මේ ලෝකයේ තියෙන ලක්ෂණ විසිතුරු ඒ අරමුණු ඔය පැත්තේ කොහෙ තිබුණා වේ අතෙත් දීලා විනයන්ති ඡන්දං ඒකකේ තියෙන ඡන්දයේ කැමැත්ත ඇලීම පඬිතයා අයින් කරගන්න. නුවණැති තැනත්ත අයින් කරගන්න. එතකොට ලෝකයේ තියෙන රූප අයින් කරන්නට අපිට බෑ. ලෝකයේ තියෙන ප්‍රිය ශබ්ද අයින් කරන්නට බෑ. ලෝකයේ තියෙන අරමුණ එකක්වත් අයින් කරන්න බෑ. අපගේ සිත තුළ තියෙන අවිද්‍යාව අපිට අයින් කරන්නට පුළුවන්. අවිද්‍යාව තියෙන්නේ සිත තුළ. මේක සිතේ තියෙන නොදත්තම මූලකම. Taman දන්නේ ඒකයි අවිද්‍යාව කියන්නේ. ඒ මෙන්න මේ නොදත්තම පිළිබඳ ඊළඟ දවසට අපේ දේ කරුණ තව ටිකක් කියන්නම්. අද දේශනා කරන්නට කාලේ නැහැ දැන්. ඉවරයි මේ 11 මාට විතර කිට්ටු. ඒක නිසා මේ දේශනාව දැන් නිම කරනවා සාරාංශය කියලා. අපි ප්‍රකාශ කළේ මේ ලෝක සත්‍යයේ සිටේ ක්‍රියාදාමය මොකක්ද කියන එකයි පළමුවෙන්. ඒ සිටේ නියම தත්ත්වයේ තේරුම් ගන්නට බැරිකම නිසා සිටින්ම පැටලි පැටලි කරන අවුල් වියවුල් ජාලාවයි ඒ තේරුම් කරේ. ඒ සිටේ පැටලි පැටලි තියෙන අවුල් වියවුල් ගති නිසා ඒ ආකාරයෙන් තණ්හා උපාදාන කෙලෙස් කර්ම සංස්කාර කුසල් ධර්ය අකුසල් ධර්ය උපාදාන ආදී විවිධ දේවල් නිසා සිත නිසල කරලා මැරෙන්නට හැකියාවක් නැහැ සිත නිරන්තරයෙන් ක්‍රියාත්මක වන සිත සම්පූර්ණයෙන් නැතේ නතර වෙලා නැහැ ඒක නිසා නැවත නැවත ඉපදෙන්නට සිදුවෙනවා යම් කෙනෙකුට මේ සිතේ තියෙන නියම තත්ත්වයේ ඔක්කොම අවිද්‍යාව නිසා සිදුවෙනවා කියලා මේ ඔක්කොම සිතින් අයින් කළා නම් සිත සම්පූර්ණයෙන්ම පිරිසුදු භාවයටපත් වෙනවා. මෙන්න මේ පිරිසුදු භාවයටපත් වූ සිත පබස්සර ප්‍රභාස්වර සිතව ඒකේ දැනීමක් පමණයි තියෙන්නේ. එතකොට එවැනි කෙනෙකුට තේරෙනවා මෙතෙක් කල තමා මෝඩකමින් කොයිතරම් දේවල් කළාද මේ හිත නිදහස්ව තැනත්තාට මරණයේදී හිතන්නට දෙයක් නැහැ අරමුණක් එන්නේ කිසිවක් අල්ලන්නේ මම කියලා මගේ කියලා දෙයක් නැහැ ඔක්කොම දේවල් සිතින් අතහැරලා ඒක නිසා ඒ සිත පවතින යම් යම් හේතු ටිකක් තියෙනවා කර්මයේ ආදී හේතු මේවා නිරුද්ධ වෙනකොට ඒ සිත පහනක් නිවනාසේ නිවෙනවා ඕකයි බුද්ධ ධර්මයේ සාරය හරය අගේ ඕක කියන්නේ තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළවන්නේ ඕක තමයි පෙන්වන්නේ. ඕක තමයි අපි ලබා ගත යුතුවන්නේ. ඔය සුදු දේ කරන්නට එහෙම පහසෙන් හැකියාවක් නැහැ. ඒකට මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ වැඩි යුතු අංග තියෙනවා. ඒ අතුරින් එකක් තමයි මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම. මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට ඒ උපකාර වන ධර්මයක් තමයි පටිච්ච සමුපාද ධර්මයන්ගේ අවබෝධය. මේ අවබෝධය පොත්පත් වලින් කියලා ලබන අවබෝධයට වඩා ප්‍රායෝගික වශයෙන්ම සිදුවන ආකාරය දැකලා තමාම ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැකීම තමයි තාමත්ම අවශ්‍ය වන්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ නොදක්කම මෝඩකම. මේක තමන්ගේ හිත තුළ තියෙන දෙයක් ඔයක මහා බරපතල අයින් කරන්නට බැරි කැවිලා තියෙන එහෙම දෙයක් නෙවෙයි. එහෙමනම් අවිද්‍යාව කවදාවත් නිරුද්ධ කරන්නට බෑ. නැහැ. අවිද්‍යාව නිරුද්ධ කරන්නට පුළුවන්. මේක සිතේ තියෙන මූලිකම මෙතෙක්කල් දැකලා නැහැ. මේ මූලිකම අයින් කරන්නට ප්‍රඥාවෙන් ඉඳි කරන්නට පුළුවන් වන්නේ ප්‍රඥාව නැත්නම් මූලිකමට මූලිකම අයින් කරන්නට හැකියාවක් නැහැ. ප්‍රඥාව යම් කලක සමාගයේ සිත තුළ පහළ වුණා නම් අවිද්‍යාවට ආදේශ ඉල්ලා සිටින්නට බෑ. මම මෙතෙක්කල් මේ සිත තුළ ඔබේ හිතියා මට යන්නට බෑ කියලා. එක් තැනක කියපු උපමාවක් තියෙනවා අපේ තුන් ඝන කලවරක් තියෙනවා අවුරුදු ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණක් කියලා අපි කියන ලෝකාන්තරික නරකේ වාගේ තැනක කල්ප විනාශයේදී නිවිනාශය නැතකම්ම ඒකේ සම්නික්කර ඝන කලවර තැන මොනවත්ම පේන්නේ සත්‍යත් ඒක ඉන්නවා එතකොට එතෙන්ද ආලෝකයක් එහෙම අපිට ගෙනියන්න පුළුවන් නම් ආලෝකය ගෙනෙච්චොත් එයාට කියන්න බෑ එතන තියෙන අඳුරට කියන්නට බෑ මම මේ කල්පයක් තිස්සේම මේකෙදි ඉන්නවා මට මෙතනින් යන්නට බෑ කියලා. ආලෝකයේ ගිය ගමන් මඳුර අයින් වෙයි ඉතින්. අයින් වෙනවා. ඒකයි සිදුවෙන්නේ. ඒ වගේ සිතේ තුළ තියෙන අවිද්‍යාවත් කොච්චර සංසාරේ පුරා කල්ප සංඛ්‍යා සංකල්ප සංකේදාන්තයේ පල්ලත්තඩියන් වෙලා ගැප් වෙලා කාවැදිලාවත් ප්‍රඥා ආලෝකේ ආවට පස්සේ ඒකට හිතෙන්නට බෑ ඒක යන්නට ඕන. මේ ප්‍රඥා ආලෝකයෙන් තමයි අවිද්‍යාව හඳුනා අපිට දුරු කරන්නට පුළුවන් වන්නේ. මේ අවිද්‍යාව කියන එකට නොයේ කරුණු ඇතුළත් වෙන එකකින් ප්‍රධානම එකක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයෙන් නොදක්කම මේ පංචස්කන්ධ ලෝකයේ යථාර්ථයෙන් නොදක්කම. මේ අවිද්‍යාව නිසා තමයි විවිධාකාර කර්ම සංස්කාර කුසල් කරන්නේ අකුසල් කරන්නේ උපාදාන කරන්නේ තණ්හා කරන්නේ යුද්ධ කල කෝලහල අඩදම්බර සංද සරවල් විවිධ නොඑක් නොඑක් දේවල් කරන්නේ සම්නික්‍රමනේ අවිද්‍යාව නිසා. එතකොට මේ අවිද්‍යාව තුළින් සංස්කාර රැස්වෙන ආකාරය කියන්නට ගිහිල්ලා අපි මේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ ඒ අවිද්‍යාව තුළින් සංස්කාර රැස්වන්නේ කොහොමද කියන කාරණාව කෙටියෙන් පෙන්වමු කලේ. ඇහි නියම தත්ත්වයේ දක්නටි දන්නේ නැතිකම අවිද්‍යාවක් රූපේ නියම தත්ත්වය ඇහැට පෙනෙන රූපේ නියම தත්ත්වය දන්නේ නැතිකමත් අවිද්‍යාවක්. ඒ වගේම ඇහැ රූපයේ ගැටීම නිසා තමාගේ චිත තුළ ක්‍රියාත්මක වන චෛතසික නාම රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයේ සිදුවන්නේ මේකයි මෙතන සිදුවන සත්‍ය தත්ත්වය මේකයි කියලා දන්නේ නැති ඒක අවිද්‍යාවයි. මේ අවිද්‍යාව නිසා ඒ රූපය අරමුණු කරගෙන නොඒ කායික වාචික මානසික ක්‍රියාදාමයන් සිදු කරන්නට සිදු වෙනවා. මේ ඔක්කොම සංස්කාර රැස්වීමක් කියන එකයි පෙන්වන්නේ. ඒක නිසා අපිට බාහිර ලෝකයේ තියෙන රූප අයින් කරලා ජීවත් වෙන්නට හැකියාවක් නැහැ. ඒක නිසා අපේ සිත තුළ තියෙන අවිද්‍යාවයි අපි අයින් කරගත යුතු වන්නේ. ඒක කරන්නට තමයි භාවනාව තියෙන්නේ. ඒ අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් තමයි අර මම කලින් කියපු සිතේ නිදහස් භාවය සම්පූර්ණ වශයෙන් ලබින්නට පුළුවන් වන්නේ. ඒ නිදහස් භාවය ලැබුවා නම් එහෙම අවිද්‍යාව නිරෝධා සංකාර නිරෝධෝ වෙනවා සංස්කාර නිරුද්ධ වෙනවා සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාරේ නිරුද්ධ වුණා නම් නැවත ඉදීමක් නැති වෙනවා. ඒ මේ සත්‍යේව ලක්ෂණ දුක්ඛ අන්දස නිරෝධෝ හෝති එලෙසම මේ දුක්ඛ ස්කන්ධේ මේ දුක්ගුඩේ කෙලවර සිදුවන්නේ. ඒක දකින්නට නම් මේ විදිහට පරිසම්පාද ධර්මයන් ප්‍රායෝගික වශයෙන් අත්දකින්න ක්‍රියාත්මක කරන ආකාරයේ පැහැදිලිව අවබෝධ කරගන්නට බලන්න. අපි මේකේ ඉතිරි ධම්මදේශ මේ ධම්මදේශනාවේ ඉතිරි කොටස මේකට හා සම්බන්ධ මිත්‍රි කොටස ඊළඟ දවසට කියන්නට කල්පබලා මෙම දේශනාව දැන් නිම කරන්න. හොඳයි දෙවියන්ට පින්දෙමු ආකාශත්හා කියන පාඩේ දෙමු ආකාශත්හා දෙමු මන්තා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා කියන දක්කන්ද ශාසන ආකාශත්හා දෙමු බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටාජ බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මම් පරන්ති තාත්මේක නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්